සම්‍යක් ව්‍යායාමයේ පිළිබඳව කතා කරනවා. සම්මා වායාමෝ කියන මේ ධර්මයේ පිළිබඳ මාර්ගාංගයේ පිළිබඳව පසුගිය දිනේ කතා කළා මම හිතනවා මේ අවස්ථාවේදී අප කී කරුණු ප්‍රමාණවත් වෙයි කියලා ඒ සම්බන්ධව. ඊළඟට එන්නේ සම්මා සති යන මාර්ගාංගය. සත්‍යකතම සම්මා සති ඉදදික්කවේ දික්ඛූ කායේ කායානුපස්සී විහරති ආතාපි සම්පජානේ සතිමා වීර්ය ලෝකේ අභිජ්ජා දෝමනස්සං වේදනාසු වේදනානුපස්සී විහරති ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අභිජ්ජා දෝමනස්සං චිත්‍රේ චිත්තානුපස්සී විහරති ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අභිජ්ජා දෝමනස්සං ධම්මේ ධම්මානුපස්සී විහරති ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකයේ අභිජ්ජා දෝමනහං මේ විදිහටයි බුදුරජාණන් වහන්සේ මේ සම්මා සතිය අවරේදයි කියා අපේතු කම්යතා පුච්ඡා වශයෙන් අත ඒ සම්‍යක් සතිය නම් මෙන්න මේවායෙන් කියා සතර සත්පත්ථානයන්ගේ වශයෙන් මේ සම්මා සතිය දේශනා කොට වදාළා. ඒ පළමු කොට තේරුම් ගත යුතු තිබෙනවා මේ සති කියන ධර්මයේ පිළිබඳව. සති යනුවෙන් දැක්වෙන ධර්මය කොයි විටකවත් අකුසලයන් සමග අකුසල ධර්ම සමග සම්බන්ධකම් පවත්වන ධර්මයක් නෙවෙයි. අකුසල් සිතක උපදන ධර්මයක් නෙවෙයි සති යනුවෙන් දැක්වෙන ඒ චෛතසික ධර්මය. ඒ සාමාන්‍යයෙන් අපේ ව්‍යවහාරයේ යන්නේ සිහිය කියලා. සතර සම්‍යක් ප්‍රධානයන් වගේම සතර සතිපට්ඨානයක බුදුරජාණන් වහන්සේ වදාළා. සත්තාරෝ සතිපට්ඨාන සත්තාරෝ සම්මප්පඨාන. ඒ විදිහට ව්‍යායාම සම්‍යක් ව්‍යායාම සතරක් වදාරා ඇත. වාක්‍යෙන්න සතිපට්ඨාන සතරක් වදාරා. ඒ ව්‍යායාම සතරක් අපි පළමු කලින් දවසේ කතා කළේ ඒ වදාරලා තිබෙන්නේ වීරිය දැක්වීම සඳහා. උපන් අකුසල්, නූපන් අකුසල් නූපද වීමේ වීරිය, උපන් අකුසල් දුරු කිරීමේ වීරිය, නූපන් කුසල් උපදවා ගැනීමේ වීරිය සහ උපන් කුසල් දියුණු කර ගැනීමේ වීරිය. උපන් කුසල් දියුණු කර ගැනීමේ වීරිය බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ උපන්නානං කුසලානං ධම්මානං තිතියා අසම්මෝසාය වේපුල්ලාය භාවනාය පාරිපූර්ණය ඊයෝ භාවය වේපුල්ලාය භාවනාය පාරිපූර්ණය ඒ විදිහටයි බලන්න තිතියා අසම්මෝසාය කියන්නේ මේ උපදවාගත් ධර්මය නැති නොවි පැවැත්මට අසමෝසාය කියන්නේ අතුරුදහන් නොකොට පවත්වා ගැනීමට උවමනා කරන වීර්යය. ඒක උපන් කුසල් දියුණු කර ගැනීමේ වීර්යය යනුවෙන් වදාළා. දක්වා තිබෙනවා. ඒ වගේම සතර සතිපට්ඨානයත් බුදුරජාණන් වහන්සේ වදාරලා තිබෙන්නේ. කායේ කායානුපස්සී, වේදනාසු වේදනානුපස්සී, චිත්තේ චිත්තානුපස්සී, ධම්මේසු ධම්මානුපස්සී. එනේ මේවා. ඒ ආරම්මණයන්ගේ වශයෙන්ුයි සතරක් හැටියට වදාරලා ධර්ම වශයෙන් ගත්තොත් සතිය නම් එකම ධර්මයක්. එකම චෛතසිකයක්. කායේ කායාන් පස්ති. ඉතින් එතන ඒ කායේ කායාන් පස්ති වාසය කිරීම කවුරුන් විසින් කරන ලද්දක් බවට දක්වා තිබෙන්නේ කවුරුන් විසින් කළ යුතුද? උදිකරේ වික්කු එමේ පංචස්කන්ධය පිළිබඳ දුක දක්නා තැනැත්තාන් එහෙම නැත්නම් වික්ෂිතම ස්කන්ධ පංචකය පිළිබඳව දුක දක්නේ යමෙක් නම් මේ තැනැත්තාද එක අර්ථයකින් වික්ඛු කියලා දක්වනවා. සංසාරේ භයං කතිති වික්ඛු. සංසාරෙහි භය දක්නා තැනැත්තේ වික්ෂුව නමි. ඉතින් මේම වුණනම් ඒ වික්ඛු කියන ව්‍යවහාරය අපට ලැබෙන්නේ නැහැ. සංසාරයේ භය දකින්නවා නම් සසර පරිතරීමට හේතු වන කටයුතු කරමින් වාසය කරන්න නොවේ. සංසාරයේ භය දකින්නවා නම් සසරින් ඉවත් වීම සඳහා වුම කටයුතු වලයි යෙදෙන්නේ. පිටත් කර කටයුතු වල යෙදෙන්නේ නැහැ. ඒ නිසා සංසාරේ භයනිකතිති පික්ඛු කියන ඒ නිර්වචනය දක්වන අතර ඒ වචනයේ ඒ වචනයේ පරිසමාත්‍යාක්යෙන් පික්ඛු කියන නම සුදුසු වන්නේම ඒ සසරින් ඈතර වීම සඳහා වූ වැඩපිළිවෙලෙහි යෙදෙන අයම වෙන කරුණක් වෙන දෙයක් Tamanගේ ජීවිතයේ පිළිබඳව නැහැ. එතන. ඒ නිසා අන්තර්දික්ෂුන් වහන්සේ නම් වහන්සේ කළ යුතු තිබෙන්නේ කුමක්ද? සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂාව සම්පූර්ණ කිරීමෙහි යෙදීම. මක්නිසාවේ සම්පූර්ණ කිරීමේ යෙදිය යුතු වන්නේ සසර බිය ජනකයි. සංසාරයේ භය වශයෙන් දකි. සංසාර බියෙන් එකරවන්නට නම් සංසාර බිය නැති කරගන්නට නම් කල යුතුව තිබෙන්නේ ඒ එකම දෙයයි. ත්‍රිවිධ ශික්ෂාවෙහි ශික්ෂාවෙහි යෙදීම කොන නැති ත්‍රිවිධ ශික්ෂාව සම්පූර්ණ කිරීම. එතෙක් සසර බියෙන් දෙරිමක් නැහැ. සංසාර බිය තිබෙන්නේ ඉතින් මේ භික්ෂුන් වහන්සේ මේ ශාසනයෙහි ප්‍රධාන පිරිස බැරි බුදුරජාණන් වහන්සේ වදාරනවා ඉද වික්‍රී භික්ඛු කායි කායානුපස්සී. දැන් සමහර දෙනෙක් මේ පිළිබඳව අමුතු අර්ථ කතා පවත්වනවා. කාය කායානුපස්සී. කාය කාය අනුව බැලීම. ඒක නුසුදුසුයි කියලා වෙන වචන වෙන තේරුම් දෙන්නට උත්සාහ කරනවා. මම දැකලා තියෙනවා පොත්වල. කායේ කායානුපස්සී කීවේ මේ ස්කන්ධ පංචක සංඛ්‍යාත ධර්ම අතුරෙන් රූපකය අරගෙන. එතන කය කීවේ රූපකය. මේ රූපකය රූපකය අනුව බැලීමයි උගන්වන්නේ. ඒ රූපකය අප බලන්නේ, දකින්නේ, ඒ පිළිබඳව කතා කරන්නේ රූපකයක් හැටියට නෙවෙයි. ඒ කතා කරන්නේ මම හැටියට. මගේ හැටියට. එහෙම නැත්නම් ඔබ හැටියට, ඔබගේ හැටියට කතා. එහෙම දැකීමක් නෙවෙයි මෙතන උගන්වන්නේ. රූපකය මමයි කියා ගැනීම හෝ ඒ රූපකය මගේ කියා ගැනීම වශයෙන් දැනීමක් නෙවෙයි උගන්වන්නේ. රූපකය රූපකයක් හැටියට දැනීම. ඒකයි කායේ කායානුපස්සන. ඒ රූපකය රූපකයක් හැටියට දැනීම මොන විදිහටද කරන්නේ? කොයි විදිහටද බලන්නේ? ඒ රූපකයේ තිබෙන අනිත්‍යය, රූපකයේ තිබෙන දුක, ඒ රූපකයේ තිබෙන අනාත්මය කියන මේවා මතුවන පරිදි පරිදි බැලීම. ඒ බැලීමයි කායේ කායානුපස්සන. අප කය කයානුව බලනවා නෙවෙයි අප බලන්නේ කය මම හැටියට. ඒ නිසා තමයි අපේ කතා ව්‍යවහාරයේ කිව්වත් මමයි කියන මම කියා සැලකනවා මේ අපේ රූපකය. ඒ නිසා තමයි කෙනෙක් තමා පිළිබඳව කියන්නේ තමා උසයි කියලා, තමා කොටයි කියලා, තමා තමා සුදුයි කියලා, තමා කළුයි කියලා, තමා මහතයි කියලා, තමා රතුයි කියලා, නැත්නම් කිට්ටුයි කියලා මේ ඔක්කොම කියන්නේ රූපකය තමා කොට ගැනීම. මම කියා ගැනීම. ඉතින් ඒකෙන්ම පේනවා එසේ බලන්න නෙවෙයි උගන්වන්නේ. නැත්නම් එසේ දැනීමක් නෙවෙයි මේ ප්‍රතිපත්තා නීති උගන්වන්නේ. එහෙනම් කුමක් වෙන්නේ? කය කය. එතකොට කය කියන විට කය කියන වචනේ තේරුමක් තිබෙන්නේ සමූහය කියන. කුචිතාන ආයෝති කායෝ කියලා කියනවා. පිළිකුල් කටයුතු ධර්ම සමුදායකගේ එකතුව කය නම් වේ. මේ ගුණ අපි තිබෙනවා. අනිත් කායයන් කියන රූපයන් පිළිබඳව අපි නොසලකා හරියක්. අප පිළිබඳව කලකන විට අපේ කයෙහි තිබෙන්නේ මොනවද? ඔක්කොම පිළිකුල් කටයුතු. දුර්ගන්ධය හමුන දේවල් විසක. සුවඳ වාහනය වෙන මොනවද අපට තියෙන්නේ? අමුතුවෙන් ගා ගන්න දේවල් ඇර මොනවද තියෙන්නේ? දුර්ගන්ධය හමන ශරීරයක් අපට තිබෙන්නේ. දුක. ඒ ඒ නිසාම එය පිළිකුල් කටයුතු. කුච්චිත. ඒ නිසානේ පිළිකුල් භාවනාවක සුගන්නන්නේ. ඒ කාය කායානුපස්සී විහරති කියන එකට ඇතුළත් වෙනවා. අති මස්මින් කායේ කේසා ලෝමා නඛා දන්තා පචෝ මංකං නහාරු අච්චි අතිඤ්ඤ වක්කං හදයන් යකනං කිලෝමකං තිහකං තප්පාසං අන්තං අන්තගුණං උදරියං කරිත්තං ඉත්තං තෙම්හං කුබ්බෝ ලෝහිතං තේදෝ මේදෝ අස්සු වතා khelo සිංහාමිකා ලසිකා මුත්තං මත්තකේ මත්තුංගං කියන මේ විදිහට බැලීම උගන්වනවා මේ අපේ ශරීරය පිළිබඳව කොටස්නේ ඒවා මොන මොන භාවනාවේ කියලාද දක්වලා තියෙන්නේ උනප භාවනාව පිළිකුල් භාවනාව පිළිකුල් භාව හැබැයි ඒක කරන්නට බෑ නුවණ නැති කෙනෙකුට නුවණ කියවෙන කෙනෙකුටම පවණයි මේ පිළිකුල් භාවනාව කළ හැක්කේ නැත්නම් පිළිකුල් භාවනා කිරීම වශයෙන් ඒ තනත්තා උපදවා ගන්නේ ඒ ඒ ඒ ධර්මයන්හි පවත්නා පිළිකුල ප්‍රකට කර ගැනීම වශයෙන් තමා උපදවා ගන්නෙ. එය හරි හැටියට දක්නා නුවණ. නුවණ නැති කෙනෙකුට පිළිකල් පිළිකුල් කටයුතු මේවා පිළිබඳව කලකන විට ඇතිවිය හැක්කේ තරහයි. තරහව ඒ සමහරු එහෙම කියනවා. සමහරු මා අහලා තිබෙනවා කකුලේ වේදනාව එහෙම නැත්නම් සමහර විටක මේ කකුල හිරිවැටීම කකුල තිරෙනවද කියලා දැනෙන්නේ නැති කම වගේ එහෙම අවස්ථාවලදී මා අහලා තිබෙනවා කියනවා මට මේ කකුල කපලා දාන්න මේ කකුල කපා දමන්නට හිතෙනවා ඒ කිවිවේ කකුල පිළිබඳව තිබෙන මේ ආදීනව පක්ෂය කකුලයි කියා අපි සලකනු ලබන මේ රූපයේ තිබෙන ආදීනවය සැලකලා මෙයින් ඉවත් වීම යහපත පිණිස පවතිනවයි කියන මෙහෙම හොඳ අදහසක් පහළ කරගෙන නැහැ මේ මේ වේදනාව ඒ හිරියැටීම නිසා සිතේ ඇතිවන දෝමනස්සය පටිඝය තරහව තරහව අනේ ඒ වගේ ඒ ඒ පිළිකුලයි කියන එක නුවණින් නොසලකනවා නම් ඒ වෙනුවට ඇතිවන්නේ තරහව, ද්වේෂය. අනුමය පටිඝය කියලා දෙකක් තිබෙනවා. අනුමය කියන්නේ අපි ඇලෙන ස්වභාවය. යම් කිසිවක ඇලෙන. පටිඝය කියන්නේ යම් කිසිවක ගැටෙන ස්වභාවය. ඒ අනුමය පටිඝය කියන මේ දෙක මේ දෙකට ඇතිවීමට අවස්ථා නොදීන් වශයෙන් තමයි කෙනෙක් භාවනා කරන්න. භාවනාව වුණනා කරන්නේ ওই දෙකට වැටෙන්නට නොදී සිත රැක ගැනීම සඳහා. ලෝභයට වැටුණොත් ඒත් හොඳ නැහැ. ලෝභයට ප්‍රතිවිරුද්ධ ද්වේෂයට වැටුණා ඒ අනුනේ පිටික දැන් භාවනා කරන පින්නතුන්ට ඒ භාවනාවේ විශේෂයෙන් විදර්ශනාව පිළිබඳව කතා කරනවම එහි යම් අවස්ථා එනවා භාවනාවේ දියුණුව ඇතිවන අවස්ථා. ඒ අවස්ථාවලදී ඒ භාවනාව දියුණුවන බවට සලකුණු වශයෙන් ඇතිවන්නා වූ අර ඕභාසාදී උපක්ලේශය කියා දක්වන ධර්ම වලට ඇදී යන බව බොහෝ විට ඇති වෙනවා කෙනෙකුගේ සිතේ. ඒ ඇදී යන බව තමයි ලෝභය කියන්නේ නැත්නම් අනුමේ කියන්නේ. ඒක Tamanගේ භාවනාව ඉදිරියට දියුණු කරගෙන යාමට බාධාවක්, පක්ලේශයක්. ඒ වගේම කෙනෙක්ට යමක් පිළිගන්නද? අපි මේ යම් යම් ධර්ම පිළිනවා ඒවා ඇතිවීම සුදුසු නැ ඇතිවීම Tamanගේ භාවනා කර්මයට උපකාරක නොවේ. ඒවා ඒ නිසානේ මෙනෙහි කරන්නයි කියන මෙනෙහි කරලා ඒවා දුරු වියනවා. ඒ දුරු වී යන්න යා යුතුයි. එහෙම දුරු වී යන්නේ නැතිව එය වඩ වඩා තමාට මේ ඉදිරිපත් වෙනවා නම් අරමුණක් හැටියට ඒ විදිහට ඇති වෙනවා ඒ පිළිබඳව නොකමැත්ත. නොකමැත්ත. ඒ නොකමැත්තක් ඇතිවීමද භාවනාවට උපකාර නැහැ. භාවනාවට උපකාර. ඒක බොහෝම හොඳට විස්තර කරන තැනක් තමයි. ඒ කරුණු පටිසම්භිදා මාර්ග එන එන අනිෂ්ඨ කද්ද ආනාපාන සති කතා කියලා කොටසක් ආනාපාන සති කතා. මේ වජිරාරාමෙහි කරන ලද දේශනවලට මුල සිටම සවන් දුන්න පින්වතුන් නම් සමහර විට ඇති සමහර විටක ඒ පින්තුන්ට නම් අපන්නට ලැබුණා ඒ අවස්ථාවේදී අප ඒවා පිළිබඳව කළ විස්තරය. ඒ එහි මේ ආස්වාසය ගැන ආස්වාසයේ ඇති වෙන අවස්ථාවේදී මේ ආස්වාසය කියන්නේ අපි ගනිමු මේ ඇතුළට යන ඒ ආස්වාස වශයෙන් පවත්නා වායු ධාතුව. ඉතින් ඒ ආස්වාසය යම් කිසි කාලයක් පවතිනවා. ඉතින් කාලයක් පවතින ආස්වාස වශයෙන් ඒක එක පාටම නිකන් ඇති වුණු හැටිම නැති වෙනීමක් නෙවෙයි. ඒක දිගට යනවා ආස්වාදයක් හැටියට. ඒක එම් පිටිම අපිට හම් වෙන. ඒක ආස්වාදය. ඊළඟට ප්‍රස්වාස. කෙනෙකුන් මේ භාවනාවේ යෙදී සිටින විට ආස්වාදයේ සිදුවන අතරේම ඔහුගේ සිත ප්‍රස්වාසයේ බලාපොරොත්තු වෙනවා නම් සමාධිස්ස පරිපක්ෂෝ. ඒක සමාධියට පරිකාන්තියක් උපද්දවයක්. ආස්වාසයේ යෙදී සිටින්නේ. මේ ආස්වාසයේ දෙස බලමින් සිටින මේ තැනැත්තාට මේ ඉදිරියට එන්නට තිබෙන ප්‍රස්වාසය ගැන බලාපොරොත්තු ඒක අපේක්ෂා කරනවා. ඒක පරිකාන්තිය. ඊළඟට ප්‍රස්වාසයේ බලමින් සිටින තැනැත්තා ආස්වාසය ගැන බලාපොරොත්තු වන්නේ නම් ඒකද පරිකාන්තිය. ඒ මොකක්ද ගන්නේ? ඒ උගන්වන්නේ මේ කිසිවක් පිළිබඳව ඒ ඇලෙන බවට හේතු වෙන ඇලෙන කර්මයක් නේ ඒ කැමති වෙනවා ඒක බලාපොරොත්තු ඒ විදිහට නොකොස් ඒ විදිහට සිත පවත්වන්නේ නැතිව මේ ඉදිරිපත් වෙන අරමුණෙහිම පමණක් සිත පවත්වා ඒ පිළිබඳව සැලකීමක් වීමයි උගන්වන්නේ ඉතින් ඒක හොඳ දක්ෂ කෙනෙක් වෙන්න ඕන. ඒ නිසා තමන් භාවනා කරන පුද්ගලයා කවරේ කවර භාවනාවක් කරයි. ඒ භාවනාව කිරීම පිළිබඳව තමන් දක්ෂතාවයක් ඇති කර ගන්නට ඕනේ. දක්ෂකම. ඒ දක්ෂකම පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාරා තිබෙනවා. මෙත්ත සූත්‍රයේදී කරණීය මත්ථ කුසලේන යන්තම් සම්සං පදං අධිකමිච්ඡ සක්කෝ කියන තමන් ඒ හැකියාව ඇති කෙනෙක් වෙන්නට. ඉතින් මේ දක්ෂකම මේ කරුණු බදන එක එකක් නෙවෙයි. ඒ අවස්ථාවවලදී Taman මේ භාවනා කරන අවස්ථා භාවනාව පිළිබඳව පිළිපදන ආකාරය දැන් මේ විදිහටයි කළ යුත්තේ දැන් මේ විදිහටයි කළ යුත්තේ ආදී වශයෙන් එහෙම කරන්නට Taman නුවණ ඇති කෙනෙක් වෙන්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සතර සතිපට්ඨාන දැක්වීමේදී කායේ කායානුපස්සී කියන එක උගන්වා වදාළේ. කය මේ සාමාන්‍ය ලෝකයා බලන විදිහට මේ මමය නැත්නම් මේ මගේ කියා බැලීමක් නෙවෙයි. ඒක කය නැත්නම් එහි කය කියන විශේෂකම තිබෙනවා සමූහයක්. ඒ සමූහය සමූහයක් වශයෙන්ම බැලීමේ කියන එකමත් නෙවෙයි ගිහින් ගන්න. මේ සමූහය ඊළඟට කොටස් කර ගැනීමක් තිබෙනවා. සමූහය කොටස් කර ගන්නවයි කියන්නේ වින් කර ගන්නවයි කියන්නේ සමූහය පිළිබඳව තිබෙන සමූහය නිසා ඇතිවන මුලාව දුරු කර ගැනීම. අපට මේ සමූහය පිළිබඳව තිබෙනවා සමූහ ධනය කියලා එකක්. සමූහ ධනය කියන්නේ බොහෝ දෙයක් එකතු වෙලා එකක් හැටියට පෙන්වන ආකාරය. ඒක තමයි සමූහ ධර්ම. දැන් අපි මේ ගොරෝසු විදිහට කතා කරනවා නම් ඒ පිළිබඳව උනත් අත් දෙකක්, කකුල් දෙකක්, බඩ සහිත කඳක්, හිසක් කියන මේ අවයව සමූහයක් එකතු වූ එකක් අපි මේ ශරීරයයි කියලා ගන්නවා. ඒක දැන් ඊට වඩා බෙදුවොත් ඊට වඩා බෙදන විදිහ ඒ බෙදීමක් නේ අර කේසාලෝමා ආදි වශයෙන් බුදුරජාණන් වහන්සේ බෙදා වදාළා. එහෙම බෙදුවම මේ ඒවා සමූහයක් එකතු වුණාමයි මේ මමයි කියලා අරගෙන තියෙන්නේ. මේ සමූහය වෙන වෙනම ගත්තම සමූහය වෙන් කෙරුවම මමයි කියා ගන්නා කෙනෙකුව ගන්න දෙයක් ඉතිරිවන්නේ නැහැ. මමයි කියා ගන්න දෙයක්. ඉතින් ඒ නිසා තමයි ඔය ආස්වාද ප්‍රස්වාසයන් පිළිබඳ වූ ඒ ආනාපාන සතිය බුදුරජාණන් වහන්සේ වදාරේ. ආනාපාන. ඊළඟට ඉරියාපතයන් පිළිබඳව දේශනා. ඉරියාපතයන් පිළිබඳව ඒ සම්පලයන්යක් දක්වනවනේ. ඈ? දක්වනවා. මේ ඒ මොකටද හේතු ඒවා ඒ විදිහට වෙන් එහෙම බලන්න උගන්වනවා. මේ අපට තිබෙන සමූහ ඝණය, සම්පති ඝණය කෘත්‍ය ඝනය ආරම්මන ඝනය කියා අපව මුලා කරවීමට හේතු වන මේ ඝන සතර විඳින්නට විඳින්න. ඒක විඳිය හැක්කේ නුවණ. මොකද ඒ නුවණ නුයි ඒ දැකීම කළ හැකි. ඒ ඒ දැකීම කරන නුවණ උපදවා ගැනීමට අවශ්‍යම වමනා කරන ධර්මය තමයි සති නාමයෙන් වදාගන්න. ඒ නිසායි සතිපට්ඨානයේ දේශනා. මේ සතිපට්ඨානය වදාළ බුදුරජාණන් වහන්සේ ඒ බුදු සතියේ පමණකින් මේ කාරණය සිදුවන නිසා මේ සතිය නොමැතිව ඒ බලාපොරොත්තු වන අර්ථය සිදු කර ගන්නට බෑ. ඒ නිසායි සති පඨානයක් වඩා. දැන් ඒකායන අයං වික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්ංගමාය නායස් අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨාන එහෙම වදාලා සතිපට්ඨාන සූත්‍රයේ ඒකායන වයන් වික්කවේ මං සත්තාරං විසුද්ධිය සත්වයන්ගේ ඒ විසුද්ධිය පිණිස පවත්නා එකම මාර්ගයක් ඇත්තේ මේ එකම මාර්ගයයි කියන එක ඒකායනෝ අයං වික්කවේ මග්ගෝ. වික්කවේ අයං ඒකායනෝ මග්ගෝ. මේ එකම මාර්ගයයි. එතන තිබෙනවා අයන කියන්නේ මාර්ගය. මග්ගෝ කියන්නේ මාර්ගය. ඒකායනෝ මග්ගෝ කියන්නේ එතන මේ වචන දෙකක්ම යෙදීමෙන් අපේක්ෂා කරන්නේ ඒ මාර්ගයේ පිළිබඳව ඇති එකම බව දැක්වීමට බුදුරජාණන් වහන්සේ ඒකායනෝ අයං දිග්ගවේ මග්ගෝ කුමක් සඳහාද? සත්තාවන් විසුද්ධිය සත්‍යයන්ගේ විසුද්ධිය පිණිස. සත්‍යයන්ගේ විසුද්ධිය වමඩා කරන්නේ සත්‍යය සිටින්නේ අසුද්ධව. සත්‍යයන්ගේ සිටින්නේ අසුද්ධි බව. වෙන නිතර අපිරිසිදු වෙන තත්වයක් සත්‍යයන් තුල පවතී. සීලයෙන් නුවණින් යුතුව නෙවෙයි සත්‍යෝ හැම තිස්සෙම සිටින්නේ ඒ අයගේ සිත්සතන්හි වරින් වර ඒ රූපාදී ආරම්මණයන් හේතු කොටගෙන ලෝභාදී අකුසල ධර්මයන් උපදින. ඒ ලෝභාදී අකුසල ධර්මයන් උපදින්නේ සිතේ. ඒ සිත අපිරිසිදු වීම නිසා සත්වය අපිරිසිදු වෙනවා. චිත්තේන සංකිලිතේන සංකිලිත්තන්තිමාන. සිත අපිරිසිදු වීම නිසා සත්වය අපිරිසිදුවක්. එහෙනම් සිතේ සත්‍යයන්ගේ පිරිසුදුකම සිදු කරගන්නට නම් කුමක්ද කළ යුත්තේ? සිත පිරිසුදු කරගත යුතුයි. එනිසායි සචිත්ත පරියෝදපන. සචිත්ත පරියෝදපන. සුඛීය සිත, සමාධි සිත පරියෝදපන. හත්පසින්ම පිරිසුදු කිරීම. කිසිදු ක්ලේශ කාවිෂයක් නැතිවන පරිදි පිරිසුදු කිරීම. සචිත්ත පරියෝදපන. අනේ සිතේ පිරිසුදුකමයි මෙතන විසුද්ධියේ කීවේ. එහෙම පිරිසුදු කරගන්නට නම් කුමක්ද ඇති කරගත යුත්තේ? මොකක්ද කරන්නට තිබෙන්නේ? සතිය වඩන්න. ඒ එකම මාර්ගයේ සිත පිරිසුදු කර ගැනීම පිණිස පවක්. සතිය. ඊළඟට ශෝක පරිද්දවාණං සමතික්කමාය. කවුරුවත් කැමති වන දෙකක් නෙවෙයි. එයින් දක්වන්නේ. ශෝකය කියන්නේ ඥාති වසන, භෝග වසන, රෝග වසන, සීල වසන, ධිට්ඨි වසන ආදී වශයෙන් අපට සිදුවිය හැකි නොයි වසන විපස්සී පිළිදෙන. ඒවා නිසා ඇතිවන්නා වූ ශෝකය. ඉතේ ඇතිවනා ශෝකය. ඒ ශෝකය කවුරුවත් භුක්ති විඳින්නට කැමැති තත්වයක් වේදනාවක් නෙවෙයි. පරිදේවේ කියන්නේ කෙනෙකුට ශෝකය ඇති වුණා ඒ තැනත්තා නොහඬා ඉන්නට පුළුවන්. විලාප නොකියා ඉන්නට පුළුවන්. මේ බොහෝ විට විලාප කියන අඬන තත්වයක්ද මේ ශෝකය නිසා ඇතිවෙන. අන්නේ පරිදේවේ කියන්නේ ඒ ශෝකය නිසා ඇතිවන හැඬීමේදී හැඬීම. ඒකටයි පරිදේවේ. ඒ දෙක ඉක්මවීම. එතකොට ශෝක කරන බවක් ශෝක වන්නට තත්වයක් ශෝකය ඉපදී හැකි බවක් අප තුල තියෙනවා. ඒ ශෝකයේ කර්ම කොටගෙන ඇතිවන්නා වූ ඇඬීම, වැළකීම කියන මේ බවක් ඇති විය හැකි නම් ඒක ඉක්මවන්නට කවුරුත් කැමති. එහෙම ඉක්මවන්නට උවමනාවක් තිබෙන කෙනෙකු විසින් කල යුතුව තිබෙන්නේ කුමක්ද? මේ සතිපට්ඨානයන් වැඩි වීම. ඒක තමයි එකම මාර්ගය. ශෝක පරිදේයයන් ඉක්මවීම පිණිස නැති කිරීම පිණිස දුක්ඛ දෝමනස්සානං අත්ංගමාය දුක්ඛය කියන්නේ කායික දුක ශරීරෙහි ඇතිවන්නා වූ දුක ශරීරෙහි ඇතිවන්නා වූ දුක මේ විදිහේ මේ භවය පිළිබඳ වූ ශරීරයක් කියන්නේ අපි කියන්නේ මිනිස් ශරීරයක් මිනිස් ශරීරයක ඇතිවන්නා වූ දුක මිනිස් ශරීරයක් තිබෙන තුරු නම් නවත්ව ගන්නට බෑ. දුරු කරන්නට බෑ. ඒ මිනිස් ශරීරයට ඇතිවන්නා වූ කොහොමද නවත්තන්නේ? බුදුරජාණන් වහන්සේටවත් බෑ මේක කරන්න. තමන් වහන්සේගේ ශරීරයට ඇතිවන්නා වූ දුක දුක වේදනාව ඒක නවත්තන්නට බෑ. ඒ ඒ ඒ ඇතිවීම හෝ එහි නැතිවීම මේ කය පිළිබඳව සැලකෙන විට පවතින කයෙන් තමාට යම් කිසිවක් කොට නැති කර ගන්නට පුළුවන් දෙයක් නෙවෙයි. කය පිළියේදී කයේ ඇතිවන්නා වූ දුක් නැති කර ගන්නට. නමුත් සිත පිළියේදී සිතේ ඇතිවන්නා වූ දෝමනස්ය නම් නැති කර ගන්නට පුළුවන්. ඒ මොකද? කායේ ඇතිවන්නා වූ දුක් වේදනාව ඒ තමා උපදවා ගන්නා වූ යවන් සිතක් දුකේ උපදනා තත්වයක් කයෙහි උපදනා වූ වේදනාව ඒක විපාක වේදනාවක් ඒක ඒ චලනසිතක උපදනා වේදනාවක් නෙවෙයි අපි ඒක ඉගෙනගෙන තිබෙන්නේ දුක්ඛ සාගත කාය විඥානය ඒ දුක්ඛ සාගත කාය විඥානය කායක් තිබෙනවා සමහර විට කාය ප්‍රසාදේ නැති අය සිටිනවා කාය තිබුණත් බබලෝ භ්‍රම ලෝකේ කාය ප්‍රසාදේ නැහැ ඒ නිසා වුණට ඒ දුක්ඛ සාගත කාය විඥානය හෝ සුඛ සාගත කාය විඥානය උපදින්නේ නැහැ. කාය ප්‍රසාදයක් නැති නිසා. අපිට ඒ කාය ප්‍රසාදයේ තිබෙන. කාය ප්‍රසාදයක් තිබෙන කෙනෙකුට ඒ ප්‍රසාදෙහි ගැටෙන කොට්ඨබ්බා රම්මණය නිසා ඒ කොට්ඨබ්බා රම්මණය එල්බගෙන හට ගන්නා වූ ඒ කොට්ඨබ්බා රම්මණය දැනගෙන දැනගනිමින් උපදනා වූ කාය විඥානය සුඛ සාගතක් වෙනවා දුක්ඛ සාගතක් වෙනවා. ඒ දුක පිළිබඳවයි මෙතන කියන්නේ දුක්ඛ කියලා. දෝමනස්වාන අත්ංගමය දුක්ඛ දෝමනස්වාන. කායික දුකක් මානසික දුක්ඛයටයි දෝමනස්සේ කියන්නේ. මානසික දුක්. ඒ මානසික දුක්ඛය කියන එක ඇතිවන්නේ දෝමනස්ස සහගත සිද්දකේ. දෝමනස්ස සහගත පටික සංපයුක්ත අසංඛාරික සිත එම සසංඛාරික සුඛය කියලා සිත් දෙකක් දැක් වෙනවා. ඒ සිත්ෙන් ලැබෙන දෝමනස්ස වේදනාව, එතනත් වේදනාව, අතනත් දුක් වේදනාව, කායික වූ දුක් වේදනාව, එතනත් දෝ කායි මානසික වූ දුක් වේදනාව. ඊට කියන්නේ දෝමනස්ස. දෝමනස්ස වේදනාව. ඒවා ඉක්මවීම පිණිස. එතකොට කායික දුක්ඛය ඉක්මවන්නට නම් తాවකාලිකව කායික දුක්ඛය ඉක්මවීම භක්ම ලෝකෝත්පත්තියෙහි සිදු වෙනවා. ඒක తాවකාලිකයි. ඒ කියන්නේ භක්ම ලෝකේ වාසය කරන තාක්කල් භක්මයට කාය ප්‍රසාදයක් නැති බැවින් ඒ කායික දුක්ඛයත් උපදින්නට පිළිවෙලක් නැහැ. ඔවුන්ට මේ මානසික දුක්ඛයක් උපදිනවයි කියා දක්වන්නේ නැහැ. මත මතිසාද පටිඝ සම්ප්‍රයුක්ත සිත උනට නූපදනා පරිදි. මොකද තමයි. හැබැයි ඒක తాවකාලික. මේ එහි වාසය කරන තාත්කල් දක්වා. නමුත් ඒවා සහ මුලින්ම නැතුව ගියේ නැහැ. ඒවා කවදා හරි නැවත මේ මිනිසත් බවක් හෝ වෙන තැනක උත්පත්තියක් ලැබුවාම නැවතත් ඒ කායික දුක් ආදී කාය විඥාණයෙන් උපදන කාය ප්‍රසාදයද ලැබෙනවා දෝමනස්ස සිද්ධ උපදිනවා දැන් මෙතන ඒ කායික දුක්ඛය නැති කරගන්නට පුළුවන් වන්නේ වන්නේ කෙනෙකුට භාවනාවේදී පුළුවන්. ඒක ඉක්මවන්නට. ඒ ඉක්මවන්නේ නැවත කයක් නූපදනා පරිදි. ඒ නැවත කයක් ලබා දීමට ඉවහල් වෙන යම් ක්ලේශ ධර්ම සමූහයක් ඉරිනා. ඒ ක්ලේශයන් නැවත නූපදනාකාරයෙන් දුරුකොට කය ලබන්නේ නැහැ. ඒ නිසා භාවනා කරමින් විසූ භික්ෂුන් වහන්සේලාට ව්‍යාප්‍රේතකින් උපත්‍රව. ඒ හාමුදුරුවන්ට නිදා නිදිමත වේගෙන එන වේලාවේදී ඒ ස්ථානයට ව්‍යාග්‍රේත කරි. එයින් එක නමක් දැහැගෙන යනවා. අනිත් හාමුදුරුවන්ට තමන්ගේ භාවනා කර්මයේදී බාධාවක් වෙයි කියන මේ අදහස නිසා අර හාමුදුරුවෝ කිසි શબ્දයක් එක්කේ නැහැ. ওই විදිහට කීප දෙනෙක් ව්‍යාග්‍රයන්ට ගොදුරු වුණා. ඒ ඒ පිරිසේ සිටි වික්ෂු පිරිසේ සිටි ප්‍රධාන හාමුදුරුවෝ මේ වරක් ඒ වික්ෂු මහන්සියලව රැස් කරලා ඇහුවා මේ වික්ෂු පිරිස අඳුනේ කිසිද කියලා. එවිටයි කාරණේ කීවේ. මෙහෙම ව්‍යාග්‍රේක ඇවිත් බැහැගෙන යනවා. එතෙන්දී කීවා එහෙම ඉන්නට එපා. එහෙම කාව හරි මේ ව්‍යාග්‍රේක බැහැගෙන යන විට කෑ ගහන්නට. ශබ්ද කරන්නට. එතකොට අනිත් අයත් ඒ අපි ඉදිරිපත් වෙලා තේරා ගන්නට උත්සාහයක් කරනවා. ඉතින් විදියට එක හමුනාවකට හැගත්තාම හාමුදුරුවෝ මේ බව ශබ්ද කරලා අනිත් අනිත් හාමුදුරුවන්ට දැනගන්නට සැලැස්සුවා. ඉතින් අනිත් හාම් ඒ ඒ හාමුදුරුවරු තමන්ගේ අත්වලට ගන්නට පුළුවන් සැර යටි ආදී මේවා අරගෙන අර ව්‍යාග්‍රය පස්සේ එළෙව්වා අත්‍යය ගහන්න. එහෙත් ව්‍යාග්‍රය කන්දකට මේ හාමුදුරුවන්ට ඇගෙන ගිහිල්ලා එතන සිට කන්න පටන් ගත්තා. ඉන්න මේ හාමුදුරුවෝ කීවා මේ කින්වත අපට දැන් කිසි උපකාරයක් මේ වෙලාවේ කරන්නට බෑ ව්‍යාග්‍රාජයෙන් ගලවා ගන්න. දැන් මේ වෙලාව තමන්ගේ මේ ධර්මතිකම මේ සිතේ එළිය එහෙම ක්‍රියාවට නංවා ගත යුතු අවස්ථාවක්. ඒ නිසා සිහිය එළව ගන්න. සිහිය ඇති කර ගන්න. මේ අවවාදෙහි පිහිටි ඒ හාමුදුරුවෝ මේ ව්‍යාග්‍රයා මාපටන් ඉන්නේ සිට කන්නට පටන් ගත්තා. යහම්තුරු ධනයේ ළඟට එන්නට කලින් සෝවාන් වීම ඔය ආදි වශයෙන් හෘදේ වස්තුව තියෙන ඒ ස්ථානයට එන්නට කලින් රහත් අර එතකොට අර දුකට මොකද වුනේ? කායික දුක්ේ උන්වහන්සේට නැතුව ගියා නේද? කායික දුක් ඇති වුණා. නමුත් ඒක උන්වහන්සේ මේ භාවනාව. ඒකයි මෙනෙහි කරනවා. ඒකෙන් සංසිඳවා ගන්න. සංසිඳවාගෙන නැවතේ බඳු කායික දුක. කවදාවත් ඇති නොවන පරිදි මේ ස්කන්ධ පංචකයෙන් එහෙම පිටින්ම නිදහස් වෙනවා. ඒ භාවනාව ඉතිරිලා. අන්න එහෙම මේ ලැබෙන්නට තිබෙන කායික දුක්ඛය. ඒ වගේම ලැබෙන්නට තිබෙන මානසික දුක්ඛය. මානසික දුක්ඛය නැතුව යන්නේ අනාගාමී මාර්ගය. දෝමනස්ස සහගත පටික සම්පයුක්ත සිත් නූපදනා බව ඇතිවන්නේ අනාගාමී මාර්ගයට පැමිණි කල. ඉතින් ඒ දක්වා උපදින්නට පුළුවන්. කෙනෙක් ඒවා දුරු කර ගැනීම සඳහාද කල යුතු තිබෙන්නේ දැන කිසිවක් නෙවෙයි. මේ සතිපට්ඨානී වැඩිම. ඒකයි බුදුරජාණන් වහන්සේ ගන්නවා. දුක්ඛ දෝමනස්සාන අත්ංගමාය ඥායස්ස අධිකමාය අධිගමනය කියන්නේ පැමිණීමෙන් කියන්නේ. ළමකට පැමිණීම. ඥාය කියලා කියන්නේ ආර්ය මාර්ගය. ආර්ය මාර්ගයට ඥාය කියලා තමයි. ඥාය කියන්නේ. ඒ ඥාය සංඛ්‍යාත ආර්ය මාර්ගයට පැමිණීම පිණිස ඥායක අධිගමයි. ඉතින් ඒ ආර්ය මාර්ගයට පැමිණෙන්නේ කෙනෙක් ඒ සඳහා වූ පිළිවෙතෙහි යෙදිලා. පිළිවෙතෙහි නොයේදී ඒ ආර්ය මාර්ගයට පැමිණෙන්නට බැහැ. ඒ පිළිවෙතෙහි යෙදීම සීයෙන් තොරව කරන්නට පුළුවන් දෙයක් නෙවෙයි. ඒ පිළිවෙතෙහි යෙදීම වශයෙන් කළ යුතු තිබෙන්නේද සිහිය උපදවාගෙන ඒ සිහියෙන් යුතුව කටයුතු කිරීම. සිහියෙන් යුතුව කටයුතු අපි සිහියෙන් යුතුව කටයුතු කිරීම වශයෙන් සලකනවා නම් මේ කළ යුතු දේ දැක්වෙන ශික්ෂා තුන පිළිබඳව කළ යුතු හැටියට දක්වන්නේ ඉක්මිය යුතුයි පිළිපැදිය යුතුයි පුහුණු විය යුතුයි කියා දක්වන්නේ ත්‍රිවිධ ශික්ෂාව. ඒ ත්‍රිවිධ ශික්ෂාව වශයෙන් ගත්තොත් සීලේයි ඊට ඒ සීල් රැකගෙන සිටින්නට පුළුවන් ද කෙනෙකුට සීයෙන් තොරව. අපි කෙනෙක් කෙනාගෙන එහෙම අපම අසාගත්තොත් සීයෙන් තොරව ඔබට සීල් රැකත හැකිද කියලා සිහි බිඳෙන්නේ කොයි වේලාවේද? සිහිය නැතිව ගිය වේලාව. සිහිය තිබෙන තුරු සිහි බිඳීමක් වන්නේ නැහැ. සමහර විටක සිල් බිඳ ගන්නට උවමනා කරන සිල් බිඳය ඉඳෙන්නට හොඳටම ඉඩකඩ තිබෙන දේවල් කොතෙකුත් තමා අවට සිදු වුණත් තමා ඉදිරියේ හිටීම සිදු වුණා. තමන් සිහියෙන් යුක්තව සිටින තුරු ඒ සීල් බිඳ ගැනීමට අසු වෙන්නේ නැහැ. ඒකට පැමිණෙන්නේ නැහැ. සීලය දිනෙන්නට ඒ සිහියේ නැතිවීම ප්‍රමාණවත්. ඒ නිසා සිහියෙන් සීල් රැකිය යුතු වෙන්නේ. සිහිය නැතුව සීල් රැකින්නට බැහැ කෙනෙක්. සමාධිය ගැන කතා කරා ඊළඟට ශික්ෂාව සමාධි ශික්ෂාව සමාධිය සීයෙන් තොරවද පවත්වන්න ඒ සිහියෙන් යුතුව උපදවාගත්ත බලවත් සමාධිය ඇති අය පවා බලවත් සමාධිය කියන්නේ ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන, ආකාසානංචායතන ධ්‍යාන, විඥානංචායතන ධ්‍යාන, ආකින්චඤ්ඤායතන ධ්‍යාන, නේව සංඥා, මාසඤ්ඤායතන ධ්‍යාන කියන මේ ධ්‍යානයන් උපදවාගෙන ඒ ධ්‍යානයන් නිසා ලබන අභිඥායි කියන්නේ විශේෂ නුවණක් උපදවා ගන්න අය. අභිඥා ඉදෙවිද දිබ්බසෝත පරිචිත්ත විචාරණ උබ්බේ නිවාසානුස්සති දිබ්බචක්ඛු කියන මේවත් උපදවා ගත අය තමයි. ඒ ඇයිද කියනවනේ පංචාභිඥා අෂ්ට සමාපatti ලාභී කියලා. මේ පංචාභිඥා අෂ්ට සමාපatti ලාභී අය සමාධිය වශයෙන් සැලකනවා නම් තා උසස් සමාධියක් ඇති කරගත් අය. ඒක ලෝකෝත්තර සමාධියක් නෙවෙයි. නමුත් ලෞකික ඉතාම උසස් සමාධිය ලබාගත් අයයි කියලා ඒ අයගේ පිළිබඳව කියත හැකියි. උසස්ම සමාධිය. නමුත් ඒ සමාධිය සුණු විසුණු වී යනවා යම් අවස්ථාවලදී. ඒ කොයි අවස්ථාවේදීද? සිහිය නැතිව ගිය අවස්ථාවේ. ඒ සිහිය නැතිව ගිය අවස්ථාවේදී තමයි කෙනෙක් අකුසලයට වැටෙන්නේ. අකුසලයට පිට වැටෙන්නේ. තමා වැටෙන්නේ කියන එකට වඩා අකුසලයට පිට වැටෙන්නේ අකුසල් සිතක් උපදින්නේ සීය නැති අවස්ථාව. එහෙම අවස්ථා අපේ බණ පොතේ පොතේකුත් දක්වලා තිබෙනවානේ. එහෙම සීය නැතිව කිය ඒ සාමාන්‍ය පුද්ගලයන් ගැන පමණක් නෙවෙයි අපේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේම పూర్ව චරිත දේශනා කරන ලද අවස්ථාවලදී වලදී ඒ සිහිය නැතුව යාම හේතු කොටගෙන තමන් වහන්සේ විපතටපත් වූ අවස්ථා පිළිබඳව වදාරලා තියෙනවා. ඒ නිසා සීයෝ ඊළඟට ප්‍රඥාව ඒ ප්‍රඥා ශික්ෂාව. ප්‍රඥා ශික්ෂාවේ කියන්නේ පකාරේන ඥානාපීති පඤ්ඤා. ඇති සැටි දැන ගැනීමයි නුවණේ කියන්නේ ප්‍රඥාවේ කියන්නේ. ප්‍රකාර ඒ වූ සම්පූර්ණ ආකාරය සම්පූර්ණ ස්වභාවය වශයෙන් දැන ගැනීම පඤ්ඤානම් නැත්නම් මතු පිට දෙයක් දැන ගැනීම නෙවෙයි ඒක මිත්‍යාද. ඇති සැටිය දැන ගැනීම. ප්‍රඥාවෙන්. නැත්නම් දැනීමේ තිබෙනවානේ ප්‍රභේද. සංඥාවෙන් කරන දැනීමක් තිබෙනවා. විඥාණයෙන් කරන දැනීමක්. ප්‍රඥාවෙන් කරන දැනීම. ඒ ප්‍රඥාවෙන් කරන දැනීම තමයි උසස් දැනීම. ඒක වර්ධවා ගැනීමක් නෙවෙයි. විඥාණයෙන් කරන දැනීම වුවත් ඇතම් විටක වැරදි දැනීමක් වෙන්නත් පුළුවන් අර සංඥාවට අනුගත. සංඥාවේ කියන්නේ වැරදි සංඥා ගන්නවා. දැන් අපිට සාමාන්‍යයෙන් තිබෙනවනේ වැරදි සංඥාවක්. සංඥා කීපයක් තිබෙනවා. අපිට තිබෙනවා අනිත්‍යයේ නිත්‍ය සංඥාව, දුකෙහි සැප සංඥාව, අනාත්මෙහි ආත්ම සංඥාව, අසුභෙහි සුභ සංඥාව. මේ රූපස්කන්ධය පිළිබඳව තිබෙන රූපස්කන්ධයම අසුභයි. ඒ අසුභෙහි අපට තිබෙන්නේ සුභේ රසය ගැනීම. ඒ සුභ සංඥාව. ඒ සුභ සංඥාවයෙන් කෙරෙන ඒ හැඳිනීම ඒ හැඳිනීම් වශයෙන් කරන ඒ දැනීම ආ උපදනා වූ විඥානය අර වැරදි ගැනීමම කරන ගැනීමක් නේ. ඒ වැරදි ගැනීම වශයෙන්ම පවත්නා වූ ගැනීමක් වෙනවා ඒ විඥාන. සුභ වශයෙන්. එහෙම සලකන අවස්ථාවකට කුට්ටු ඇති වෙනවා. සිහිය එහෙම කරන ධර්මයක් නෙවෙයි. සිහිය ඒ ධර්මයන්ගේ තිබෙන යථා ස්වභාවය දැන ගැනීම කරන නුවණට උපකාර වෙන. ඒ නුවණ උපදින්නට බෑ සීලිය නැති. සතියෙන් කරන්නේ. තව විදිහකින් කියත හැකි සතිය අකුසලයට වැටෙන්නට නොදී අපව රැක ගන්න. ඒ වගේම කුසලයට අපව යොමු කරනවා හරවන. කුසලෙහි සිත පවත්වන. සිහියේ වැඩක් අකුසලයෙන් බලන්න කොයි වේලාවක හෝ කෙනෙක් අකුසල ක්‍රියාවක නිරත වී සිටින අවස්ථාවකදී එහෙම නැත්නම් අකුසලයක් කිරීමට අදහස් කරගෙන සිටින වේලාවකදී ඒවා ඒ අත්‍යිත් එහෙම පහළවන්නේ අකුසල් සිත්මයි ඒ අවස්ථාවලදී පහළවන්නේ ඒ තරත්තාවේ අකුසලයෙන් වළක්වන්නට යම් ධර්මයක් ඉදිරිපත් වෙනවා නම් ඒ ධර්මය තමයි සිහිය. ඒ නිසායි සිහිය එළවා ගන්න කියන්නේ. එළවා ගන්නට ඒ කියන්නේ අර සතෙක් වෙලවනවා කියලා එළවන එක නෙවෙයි. එතන එළවා ගන්නවා කියන්නේ සිහිය ඉදිරිපත් කරගන්න. සිහිය එළවා ගන්නට ඒ කියන්නේ සිහිය ඉදිරිපත් කරගන්නට. ඒ සිහිය බුදුරජාණන් වහන්සේ වදාළා. ඒක සබ්බත් එක හැම හැම දෙයකටම ඕන කරන එක. සිහිය හරියට ව්‍යංජනයකට ලුණු වගේ කියලා කියනවා. හැම අවස්ථාවකදීම දැන් සිහියෙන් තොරව කුසල ධර්මයක් කොයි විදිහකවත් උපදින්නට බෑ. එහෙනම් සිහියෙන් තොරව නම් යවි පිටින්නේ. ඒ තැනත්තා ඒ තැනත්තාට යම් කිසි අරමුණක්ගෙන ලැබෙන අනිත්‍ය ගැන කතා නොකොට ඒ අනිත් සිත් කියන්නේ විපාක සිත් ක්‍රියාසිත්ය කියලා කොටස් දෙකක් තිබෙනවා අපට ලැබෙන ක්‍රියාසිත්ති දෙන්නේ දෙකක් ඒවා පංචද්වාරා වජ්ජන සිත මනෝද්වාරා වජ්ජන සිත ඒක ඒ ක්‍රියාසිත් ඒවා ක්‍රියාසිත් නේ ඒවායින් කර්ම සාධනයක් වන්නේ නැහැ අපට ලැබෙන විපාක සිත් තිබෙනවා විපාක. දැන් චක්කු විඥානේ, සෝත විඥානේ, ගාහන විඥානේ, ජීවහා විඥානේ, කාය විඥානේ. ඒවායින් දැනගන්නා ලද රූපාදී ඒ ආරම්භණයන් ඊළඟට පිළිගන්නා සම්පටිච්ඡන සිත, ඒවා තීරණය කරන සම්පීරණ සිත කියන මේවාද විපාක සිත. ඒවාද පාපයක් අකුසලයක් රැස් කරනවා නෙවෙයි. ඒවා තමා කර තිබෙන කුසල් හෝ අකුසල් අර්මයක විපාක වශයෙන් උයි ලැබෙන්නේ. නමුත් ඒ කුසල් හෝ අකුසල් අකුසල් කියන මේවායේ යම් කිසි ඒ කර්මයක විපාකයක් වශයෙන් ලැබෙන චක්කු විඥානය නිසා දකින්නට ලැබෙන රූපය රූපය පිළිබඳව තමාගේ පිළිපැදීම මේ සිහිය නිසා අකුසල් වශයෙන් කෙරෙන පිළිපැදීමක් විය හැකි. එහෙම නැත්නම් කුසල් වශයෙන් කෙරෙන පිළිපැදීමක් විය හැකි. ඒකයි සීහිය උනක. සීයෙන් තොරව නම් මේ රූපාදී ආරම්මණයන් පිළිබඳව ඒ ජවනයේ පවතින්නේ. ජවනයේ කියන්නේ ජවන් වශයෙන් උපදින්නේ අපට ජවන් වශයෙන් උපදනා සිත් පිළිෙන්නේ කුසල් සිත් සහ අකුසල් සිත්. කාමාවචර කුසල් සිත් 8යි අකුසල් සිත් 12. මේ 20 තමයි අපට ජවන් වශයෙන් උපදින්නේ. මේ 20න් කොයි එකද ඒ ජවන කෘත්‍යයෙන් ලැබෙන්නේ කියන එක නියම වන්නට ප්‍රධාන කාරණය වන්නේ සිහිය. සිහිය ලැබුණොත් සිහිය ඇතිව සිටිතොත් ඒක කුසල් වෙනවා. සිහියෙන් තොරව වෙතොත් අකුසල් ඒකයි සිහිය. එතකොට අකුසල් කියන ඒවා දුරු කිරීම කුසල් වැඩි වීම තමයි මේ ප්‍රතිපදාවෙන් බලාපොරොත්තු වෙන්නේ. කුසල් වඩාගෙන යන්නට ඕන. අකුසල් දුරු කරගෙන යන්නට ඕන. දැන් අකුසල් දුරු කිරීම එක පැත්තක්. කුසල් වැඩි වීම තව පැත්තක්. එහෙම ගත්තොත් අකුසල් දුරු කිරීමට උපකාර වෙන හේතු භූත වෙන වෙනවා මේ ත්‍රිවිධ ශික්ෂාව. ත්‍රිවිධ ශික්ෂාව. සීල් සමාදන් වෙනවා. සීල් රකින්න. ඒ සීලය කුතු කිරීමෙන් ඒ සීලයන්ට ප්‍රතිවිරුද්ධ අකුසලයන් ඒ සීලය රකින්න තාක් කල් දුරු කරනවා. ඒක අපි ගනිමු ඒ දස අකුසල් කියන ඒවා. මෙන්න මේ දස අකුසලයන්ගෙන් කායද්්වාරෙහි හා වාග්ද්වාරෙහි පවත්නා අකුසල් හතක් තිබෙනවානේ. ඒ අකුසල් හත මේ සීල සමාදානය හේතු කොටගෙන සීල් රැකීම නිසා ඇති වෙන්නට නොදී අපි ඒවයි වළකිනවා. නමුත් හිතට ශික්ෂාපදයක් පනවන්නට බැහැ. සිතට ශික්ෂාපද පනවලා සිත රැක ගැනීම කරන්නට ඒ නිසා සිතේ සංවරය ඇති කර ගැනීමට තමයි භාවනාව. ඒ භාවනාවෙන් ඇති කරගන්නා සිතේ සංවර භාවය සමාධියේ නෙවෙයි දක්වා. සමාධිය කියන්නේ ඒක චිත්ත සමාධිය. ඒ සමාධිය කෙනෙකුට ඇති කරගත හැකිද? සිහිය නැති. බෑ. සිය නැතුව බෑ. ඒ නිසා දැන් ආනාපාන සතිය පිළිබඳව ආනාපාන සතිය පිළිබඳව විසුද්ධි මාර්ගයේදී මුලදීම උගන්වනවානේ නේද? දැන් සතිපට්ඨාන සූත්‍රයේ තේමනේ සතිපට්ඨාන සූත්‍රයේ පළමුවෙන්ම උගන්වන්නේ බුදුරජාණන් වහන්සේ වදාළේ ආනාපාන සතු අස්සසති සතෝ පස්සසති. එතන සතෝ කියලා කියේ සිහියෙන් යුතුව. සිහිය ඇතිව සිහි ඇති තැනැත්තේ කියන එකයි සතෝ කියන්නේ. සිහි ඇති තැනැත්තේ අස්සසති. ඒ කියන්නේ සිහියෙන් යුතුව ආස්වාස කරා. සිහියෙන් යුතුව ප්‍රාස්වාස කරා. එතන සිහිය. ඉතින් සිහිය ඒ ආස්වාසෙහි පැවැත්වීම ප්‍රස්වාසෙහි පැවැත්වීම කියන එක ලේසි දෙයක් නෙවෙයි. ලේසි දෙයක් නෙවෙයි කියන්නේ සිත මේ සිහියට අනුගතව පැවැත්වීමේ කියන එක අමාරු බැරි. සිතට පුරුදුයි එහෙදී පැන යනකම් බණාන වේලාවේදී වුණා කුහි කුහි කන කන යනවද සිතේ කියන එකේ බණාන පින්තුන් පවා දන්නවනේ භාවනාවකට වාඩි වුණාම සිත මොන මොන තැන්වල ගමන් කරනවද කියලා ඒ භාවනාව කරන්නට උත්සාහ කරන පින්තුන් දන්නවනේ ඒ විදිහේ සිත එමේ අත දුවගෙන යනවා එහෙම සිත මේ අරමුණෙහි නවත්තන්න ඒ නැරක් නැවැත්වීම පිළිබඳව එනවා මේ ගාථාවක් දක්වලා තියෙන විසුද්ධි මාර්ගයේ මේ විසුද්ධි මාර්ගයේ යනවා යථා ධම්මේ නිබම්පෙය්‍ය වච්ඡං ධම්මං අරෝයිද බම්මේ ඒවං සතං චිත්තං සතිආරම්මනේ දල්හං යථා ධම්මේ නිබම්පෙය්‍ය වච්ඡං ධම්මං අරෝයිද කැලෑවේ සිටින කුළු ගොඩෙක් කුළු වස්තෙක් අල්ලාගෙන මිනිසේ ඒ වස්තාව කරත්තයකට බැඳීමට අපි කියමු රීස් කරත්තයකටයි කියලා. බඳින්නට පුරුදු කරන්නට ඕනේ. පුහුණු කරන්නට ඕනේ. දෙනාපු හැටියේම කරත්තයට බැඳ හැකිද? එහෙම ගන්නොත් මේ මිනිස්යා ඒ කරත්ත නගින්නට වෙන්නේ ප්‍රාණය පිළිබඳ තමන්ගේ ජීවිතය පිළිබඳ අපේක්ෂා අත්හැරලා. එහෙම කරන්නට බෑ. ඒ අවස්ථාවේදී ඌව ඊට පුරුදු කරන්නට ඕනේ. ඒ පුරුදු කිරීම කරන තැනත්තා පළමුවෙන්ම කරන්නේ කුමක්ද? අල්ලගෙන ඇවිත් යම්කිසි තැනක කනුවක දැල තබන එක. එමෙල දැන් අතුන් පවා අල්ලලා ඉලා කරගන්න සෙලා අල්ලලා බඳුනන කොයර. ඉතින් ඒ හිලා කිරීමේ පිළිවෙත ඒ අය දන්නවා. දැන් මෙතන මේ කාරණේ විතරක් ගන්නවා. යථා පහඳේ නිබන්ධීය වච්ඡන් ධම්මං අරෝයි. එහෙම ඒ වස්තෙක වූ හීලා කර ගැනීමට බලාපොරොත්තු වන මනුෂ්‍යයා ඒ වස්තාව යම්සේ කැඹක කැඹක කියන්නේ කණුවක දැඩිසේ අල්ලා බඳින්නේ. අල්ලලා බඳින්න. එහාට මෙහාට යන්න බැරි වෙන්නේ නෙවෙයි අල්ලලා බඳිනවා. ඒ දැන්දම මේ මේ කඹය දිගටගෙන නිසා වස්තාවේ කුණුකමත් නිසා එහාට පනිනවා මෙහාට පනිනවා මේ බැඳ කනුව වටේ යවනවා එහි ඒ කමේ නෙතෙනවා ඔය විදිහට එහෙම කොයිතරම් දඟලලා දඟලලා හරි යම් කිසි අවස්ථාවකදී වස්තාක මේ දැඟලුවා ඇති වෙන විට ඒ කැම ළඟම ලඟිනවා අන්න ඒ වගේ සිත භාවනා අරමුණ දැන් මෙතන ගත්තේ ආස්වාද ප්‍රස්වාද ඒ භාවනා අරමුණෙහි ගමින්නට ඕන මේ සිත නැමැති කුළු ගණාව. සිත කුළු ගණ. ඒ සිත නැමැති කුළු ගණා භාවනා රම්මණය නැමැති මේ කැඳේ බමින්නට තිබෙන්නේ කන්වෙහි බමින්නට තිබෙන්නේ. ගුණාව බඳින කනුව තමයි අරමුණ. කුමකින්ද බඳින්නේ? ඒ බැඳීමට යොදා ගන්නා යොත කඹය ඒ ලනුව තමයි සිහිය. සිහියෙන් අල්ලලා ගන්න. ඒ කියන්නේ සිහිය මෙහිම රඳවනවා මිසක මේ පිට පනින්නට දෙන්නේ නැහැ. ඒ ඒ වගේම තමයි මේ පිට පනින බව සිහියෙන් නෙවෙයි කෙරෙන්නේ. සිහියට ප්‍රතිවිරුද්ධ වෙන සිත් ඉපදුනක් කෙරෙන්නේ. පිට පනින බවයි කියන්නේ සිදුවන්නේ. ඒ නිසා දැන් Taman යන මාර්ගයක් තිබෙනවා නම් ඒ මාර්ගයෙන් පිටපරින්නේ සිහිය නැති වූ අවස්ථාව. මේ මාර්ගය සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂාපතෙන් දැක් වූ මාර්ගය. ඒ පිටපරින්නේ සිහිය නැති වූ අවස්ථාව. මේ සිහිය නැති වූ අවස්ථාව සිහිය නැති කරගත්ත තැනත්තාට පෙනෙන්නේ නැහැ Taman සිහිය නැතිවයි ඉන්නේ. Taman සිහිය නැතිව ඉන්නවයි කියලා ඔහුට පෙනෙන්නේ නැහැ. ඔව් තමා ගැනම හිතා ගන්නට පුළුවන් තමන් තරම් සිහිය ඇති නුවණ ඇති තවත් අය නැහැ කියලා. එහෙමත් හිතෙන්නට ඒ සිහියේ සිහිය නැති බව දැනෙන්න සිහියම පුරුදු කරපු කෙනෙකුට වෙන්න ඕනේ. අන්තයට ඒක තීරු ගන්නට තමාරුනේ. මේ විදිහට පුරුදු කරලා ඒ සිහියෙන් මේ අරමුණෙහි රැඳවීම සිදු කොට අරමුණෙහි අරමුණෙන් පිට යන්නට ඉඩ නොහැර. එහිම නැවත නැවත නැවත නැවත පැවැත්වුවොත් මොකද වන්නේ? ඒ නිසා ඇතිවෙනවා නැවත නැවත මෙහිම සිත පවත්වන විට සිතේ ඇතිවෙනවා ඒ මේ අප විසිර යන බවට ප්‍රතිවිරුද්ධ ස්වභාවය වන සමාධියයි කියන ඒකාග්‍රය ඒ ඒකාග්‍රතාව දක්වන්නට පුළුවන්. හරියට යම් කිසිවක තිබෙන තා කුඩා වේග වූවන් තිබෙන නියම ආකාරය දැක ගන්නට උපකාර වෙන ආලෝකයක් ඒ ස්ථානයට එල්ල කළා. ඒකාග්‍රතාවයේ තිබෙන විබඳු බව. මේ ධර්ම සමූහයම පිටු කරන පිටු කරන පිටු කරනවා කියන්නේ එක්තෙන් කරන ස්වභාවය. ඒක තමයි ඒකාග්‍රතාවය. ඒ ස්වභාවය ඇති වුණාම සිහියද එයි එකක්. අර ඒ ධර්ම සමුදායේ එක ධර්මයක් තමයි සිහිය. ඒ සමුදායේ තවත් ධර්මයක් තමයි නුවණ ප්‍රඥාව. මේ ප්‍රඥාවයි සිහියයි කියන මේවා ඒ අරමුණෙහි නැවත නැවත නැවත නැවත යෙදවීම. ඒක තමයි අනුපස්සනා කියන්නේ. අනු කියන්නේ එතන අනු කියන්නේ නැවත නැවත. කායේ කායානුපස්ස කියන එකේ කියනවා නැවත නැවත කියන. එහෙම නැත්නම් එකවරක් දැල්ලන් පැත්තකට වෙන එක නෙවෙයි. එකවරක් ගමක් පිළිබඳව හිතුවා ඉතින් ඉවරයි. ඒක නෙවෙයි. නැවත නැවත දැනීම. නැවත නැවත දැනීම. ඒ නැවත නැවත බලන විට මේ ධර්මයේ පිළිබඳව Tamanට මේ ඉස්තරලා ඉස්තර මේ විදිහේ බලන්නට කලින් ඒ ධර්මයන් පෙනුණු ආකාරයට වඩා වෙනස් විදිහකට පෙනෙන්නට පටන් ගන්නවා. මේ නැවත නැවත දැලීවි. වෙන විදිහකට පෙනෙන්නට වෙන විදිහකට ඒ කියන්නේ Taman ඊට කලින් හිතපු නැති විදිහට. ඒ ධර්ම පෙනෙන්නට පටන් ඒ නිසා අපට උගන්වනවා දැන් මේ පින්වත්තුන් දන්නවා ඇති ඒ පිම්බීම හැකිලිම කියලා භාවනාවක් තිබෙනවා ඒ වගේම ආනාපාන සතිය ආස්වාස ප්‍රස්වාසෙහි සිත පිහිටුවා කරන භාවනාවක් තිබෙනවා ඒවා මූල කර්මස්ථාන හැටියටයි මේ බුද්ධ ආගමේ උගන්වන්නේ ප්‍රධාන වශයෙන් උගන්වන්නේ ඒවා මූල කර්මස්ථාන. පළමුවෙන්ම භාවනාවට බැසීම වශයෙන් ඒ භාවනාවට මේ භාවනාව පටන් ගැනීමක් වශයෙන් ඒ එකම නෙවෙයි ඊට පස්සේ Tamante විමුක්තිය කරා යෑමට උපකාර වන්නේ ඒ එකම අරමුණ නෙවෙයි. නමුත් ඒ එකම අරමුණ මුළු භාවනා කර්මයේ දිගේම යනවා. එනිසාම දැන් අරහත්වයේ විශේෂණක කුළු ගංගා දේශනා කළයි කියන සතිපට්ඨාන සූත්‍රය. සතිපට්ඨාන සූත්‍රයේ එන මේ ආනාපාන සතිය. ආනාපාන සතියම අරහත්ත්වයේ දක්වාම ගෙන යත හැකි භාවනා කරනවා. ඒ මොකද ඒ ආනාපානය වදන තැනත්තා ආස්වාද ප්‍රස්වාසය කියන මේ රූප ධර්මය පිළිබඳව සිත යොමු කොට එහි වූ එහි වූ ආකාරය නැත්නම් එය හරි හැටියට නුවණින් දැනගෙන ඒ වඩනකොට නැවත Tamanට ඉදිරිපත් වන ඉදිරිපත් වන මෙයින් පිටත්තර අරමුණු තිබෙනවා. ඒ මෙයින් පිටත්තර අරමුණුයි කියවේ මේ ස්කන්ධ පංචකයටම ඇතුළත්. ස්කන්ධ පංචකයෙන් පරිබාහිර එකක් නෙවේ. ස්කන්ධ පංචකයේ. දැන් අප කලකටොත් එහෙම භාවනා කරමින් සිටින කෙනෙකුට ශරීරයේ යම් කිසි තැනක තද බවක් දැනේ නම් ඒ තද බව මීට කලින් Tamanට ප්‍රත්‍යක්ෂ උනේ නැtei කියලා කලකම මේ තද භවය කියන්නේ කුමක්ද? මේ ශරීරයේම පවස්නා එක්තරා රූප ධර්මයක්. අනිකක් නෙවේ. තදේ කියන්නේ තද්ද ලක්ෂණ කුමක්ද? පඨවි ධාතු. පඨවි ධාතු. එහෙම නැත්නම් යම් කිසි තැනක සීතලක් හෝ උෂ්ණයක් වගේ දැනෙනවා නම් ඒ කුමක්ද? ඒක ආපෝ ධාතු. ආපෝ ධාතු. එතකොට මේ ආපෝ ධාතුව Taman බලන්නේ මේ සීතල හෝ උෂ්ණය. හැටියට ගන්නේ තේජෝ ධාතුව. තේජෝ ධාතුව. ඒ වගේම Taman සමහර විටක දහදිය වැగిරෙනවා. නේ? දහදිය වැగిරෙනවා නිකන් මේ ඒ ජල ස්වභාවය Tamanට හොඳට දැනෙන. එහෙම අවස්ථාව වෙන විට ඒටි වෙන්නේ ආපෝ ධාතුව. ආපෝ ධාතුව. පින්දීම හැකිලිමේ කියන එකම වායෝ ධාතුව. මේ ශරීරයෙන් පිටත් කරන මේ ශරීරෙ හිම තිබෙන දේවල්. මේ ස්කන්ධ පංචකයේම අය රූපකයට ඇතුළත් දේ. ඒවා වෙන්කොට දැන ගැනීම කළ හැකිවන්නේ භාවනාවේ යෙදෙන නිසා ඒ භාවනාවේ යෙදුනේ සිහියෙන් තොරව නෙවෙයි සිහියෙන් යුතුව. ඒකොට මේ සිහියයි ඒකම ඇතිවන්නා වූ සමාධියයි ඒ සිහිය සමාධිය කියන මේ දෙක ඇති කල්හි උපදනා වූ නුවණයි. ඒ නිසා සීලය කුමක් සඳහාද කියලා ඇහුවොත් සීලය පිළිබඳව කරුණු දක්වන තැනදී අපි ඉගෙන ගත්ත මිදීම කරුණු අටක් අඛණ්ඩා චිත්තා සබල කම්මාස බුජිස්ස විඤ්ඤුක්ත සත්ත අපරාමත්‍ය සමාධි සංගප්තන සමාධි සංගප්තනිකේ කියන සමාධිය පිණිස පවත්නා කියන. සීලය සමාධිය පිණිසයි. සමාධිය කුමක් සඳහාද? බුද්ධාගම උගන්වන්නේ සමාධිය ප්‍රඥාවකින්සයි. ඒ මොකද සමාහිතෝ යථා භූතං පජානා. හිත එකඟ වූ එකඟ වූ සිත් ඇති තැනැත්තේ මේ නාම රූප ධර්මයන් පිළිබඳව ඇති සැටිය දැනගන්න. දැනගන්න. අනේ ඒක ඒකට සීලයයි සමාධියයි ප්‍රඥාවයි කියන මේ ත්‍රිවිධ ශික්ෂාව නිසා අන් කිසිවක් නෙවෙයි අපට දියුණු කරන්නට කියන්නේ වඩන්නට පුළුවන්. ඒ තුනම වැඩි වීම සඳහා සිහිය තමයි මුඛ්‍ය ධර්මය ප්‍රධාන ධර්මය. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ සතිපට්ඨානය කියන මේ ධර්මය ඒකායන මාර්ගයේ වශයෙන් දේශනා කොට වදා. ඊට වඩා කතා කරමු. Thank you.